එතකොට දැන් සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඉදිරියට ගමන් කරන පිරිසක් මේ අය. බුද්ධානුස්සති භාවනාව. ඔය කට්ටිය අහලා ඇති නේද? දැන් අනිත් දවසේ ඉඳන් අපි බුද්ධානුස්සති භාවනාවෙන් තමයි ආරම්භ කරන්නේ. බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ බුදුගුණ මෙනෙහි කරනවා කියන එකයි. ඒක ඊටාම හොඳ දෙයක්. බුදුගුණ මෙනෙහි කරන එක. දහම් ගුණ මෙනෙහි කරන්න ඕනේ. සංගුණ මෙනෙහි කරන්න ඕනේ. බුදුහාමුදුරුවන්ට নমස්කාර කරගෙන චෛත්‍යයක් ළඟට හරි බෝධියක් ළඟට හරි කොතනක හරි ඒ මොකවත් නැති වුණක් කමන්නේ. ඕනම තැනක මගේ මේ নমස්කාරය බුදුහාමුදුරුවන්ට වේවා කියලා අදිස්ථාන කරගෙන ඔළුව නමාගෙන බුදුගුණ මෙනෙහි කරන්න. දහම් ගුණ මෙනෙහි කරන්න. කටින් පිට කරන්න එපා. සංගුණ මෙනෙහි කරන්න. මෙනෙහි කරනවා කියලා කියන්නේ මනෙහි කරනවා කියන එක, සිතනවා කියන එක. අන්න එතකොට අපේ සිතින් පිට වෙනවා පින්නතුනේ බුදු ගුණ හඬ පිට වෙනවා. විතක්ක විපාර, විචාර විපාර කියලා සිතිවිලි හඬක් පිට වෙනවා. විතක්ක විපාර කියන්නේ අරමුණක් ගැනීම කියන එකයි. අරමුණක් ගැනීම. අපේ අරමුණ බුදුහාමුදුරුවෝ. විචාර විපාර කියලා කියන්නේ ඒ අරමුණ පිළිබඳව විමසනවා. බුදුහාමුදුරන්ගේ ගුණයන් පිළිබඳව මෙනෙහි කරනවා. ආන් එතකොට මොකද වෙන්නේ? අපේ සිතින් පිට වෙනවා බුදු ගුණ හඬ. දහම් ගුණ හඬ, සංඝ ගුණ හඬ. කටින් පිට කරන්න එපා. කට වහ කට වහගෙන හිතන්න පටන් ගන්න. ආන් මේක තමයි බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ. ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති කියලා තියෙන්නේ තමන්ගේ සීලය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන එක හොඳයි. තමන් ත්‍යාගය කියලා කියන්නේ මේ ලෝකේ අතහරින්න දැන් කොච්චර දුරට තීරණය කරගෙන තියෙනවද? ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. ඒ කියන්නේ හිතනවා. තේරුණා නේද? අත්න එතකොට තුනුරුවන්ගේ හඬ, තුනුරුවන්ගේ බුදුගුණ හඬ, දහම් හඬ, බුදු හඬ, සංගුණ හඬ අපේ සිතින් පිට වෙන්න පටන් ගන්නවා. ඒවා ඇහෙන්නේ කාටද දන්නවද? දෙවි දේවතාවුන් වහන්සේලාට ඇහෙනවා ඒවා. භූතයින්ද පෙරේතයින්ටත් ඇහෙනවා, බ්‍රහ්මයින්ටත් ඇහෙනවා. ඒව අහන්න බලාපොරොත්තු වෙලා ඉන්න යමෙක් ඉන්නවා නම් මස්කම් තියන අයට ඇහෙන්නේ මේ මේ මස්කම් තියන අයට සිටිවිලි හඳ ඇහෙන්නේ මස්කම් තියන කට්ටියට ඇහෙන්නේ ඔය කටහඬ විතරයි ඇහෙන්නේ. සිටිවිලි හඳ ඇහෙන්නේ දෙවි දේවතාවුන් වහන්සේලාට. බ්‍රහ්මයින්ට සමහර භූතයින්ට ප්‍රේතයින්ටත් ඇහෙනවා. එතකොට මේ දෙවි දේවතාවුන් වහන්සේලාට මේ සිටිවිලි හඬ ඇහෙනකොට ඒගොල්ලෝ බලනවා කොහෙන්ද මේ බුදුගුණ උල්පත මතුවලා තියෙන්නේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු හරි හරි කැමති බුදුගුණ වලට, ධාම් ගුණ වලට. ඒ කට්ටිය බලනවා මේ මේ තුනුරුවන්ගේ ගුණ දැන් මේ උල්පතකින් ගලාගෙන එනවා. කොහෙද මේ උල්පත තියෙන්නේ? කියලා ඒ කට්ටිය හොයනවා. අන්න එතකොට සදහවත් බෞද්ධයන් බුද්ධානුස්සති භාවනාව කරනවා දකින්න එක කට්ටිය. ඊට පස්සේ මොකද කරන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා සදහවත් බෞද්ධයන් ආරක්ෂා කරගන්නවා. කරදරයක් වෙන්න තියෙනවා නම් කොහොම හරි ඒකට පුළුවන් උදව්වක් කරනවා. අපිට ආදරේට නෙමෙයි ඒ කට්ටියට බුදු ගුණ අහන්න ඕනේ අන්ත. අපිට ආදරේට. දැන් හොඳ උල්පතක් තියෙනවා නම් පිරිසිදු උල්පතක් තියෙනවා නම් අපි උල්පත ආරක්ෂා කරගන්නවා නේද? උල්පතට ආතරයට නෙමෙයි අපිට වතුර බොන්න ඕනේ හන්ද. තේරෙන්නේ? ආන් මේ වගේ කට්ටියට බුදුගුණ පානය කරන්න ඕනේ නිසා මේ බුදුගුණ මෙනෙහි කරන සදහවක් අය ආරක්ෂා කරගන්නවා. දෙවියන්ට ආඥා කරන්නවත් යාඥා කරන්නවත් එපා. හරි නෑ ඒක. බුදුගුණ මෙනෙහි කරන්න, දහම් ගුණ මෙනෙහි කරන්න, සංඝ ගුණ මෙනෙහි කරන්න. අන්න එතකොට දෙවි දේවතාවුන් වහන්සේලා අපට নমස්කාර කරගෙන අපට ආශිර්වාද කරනවා. මේවා ඉතින් මගෙන් මහ ගන්න ඕනේ. තේරුණා නේද? සක්‍ර දේවේන්ද්‍රයා පවා අපිට নমස්කාර කරනවා. මේ බුදුගුණ හඬ අහෙනවා ඒ කට්ටියට. සද්දේව් රජින්දා හොඳ මිනිසුන්ට වැඳා නේද? ඒක දුටු හින්දා සියලු දෙවිවරු අපට වැඳා. තේරුණේ? කමක් නෑ නේද? දෙවිවරු වැඳලා <laughs> තේරුණේ? ඉතින් සක්ත දේවේන්ද්‍රය කියන්නේ ලොක්කනේ. ලොක්ක වඳිනවා නම් සොක්කන්ට අපිට ගහන්න පුළුවන්ද? පුළුවන්ද බැයිද? ගැව්වොත් ලොක්කට කියනවනේ ගිහිල්ලා. තමුන්නාසේ අපිට වඳිනවා මුන් අපට ගහනවා කියලා. දෙයි අල්ලගෙන හොඳටම නේද? කෝටුවක් අරගෙන <laughs> මෙන්න පින්නතුනේ බෞද්ධ ජීවිතයක තියෙන වටිනාකම. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අපට নমස්කාර කරගෙන උදව් උපකාර කරනවා. යාඥාවුන් නැහැ, ආඥාවුනෙත් නැහැ. තේරුණේ? මෙන්න බුද්ධානුස්සති භාවනාවේ තියෙන වටිනාකම. කටින් පිට කරන්න එපා බුදු ගුණ. දැන් අද වෙලා තියෙන්නේ ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනේ මන්ද වහින්නක් තිනවා සුගතෝ ලෝකවිදෝ බස් එක පරක් වේ ගන්නෙත් නෑ අනුත්තරෝ ප්‍රේත ධම්මසාරතේ ළමයි ඉස්කෝලේ යවන්නක් තියෙනවා විඤ්ඤාචරණ සම්පන්නෝ අත්ලිය කියලා දන්නෙත් නෑ අනේ මන් දන්නේ මොකද්ද මේ විහිළුව ඔය ඒකයක් කියනවා හිතේ හිතේ තියෙන වෙන දෙයක් කටින් පිට කරනවා ඔය හඬ නරින්ටයි බල්ලන්ටයි විතරයි ඇහෙන්නේ මිනිසුන්ටත් ඇහෙනවා එච්චරයි <laughs> තේරුණා නේද එක දවසක් මම මේක ඉවදේ කරලා බලන්න කටින් බුදුගුණ පිට කරන්නේ නැතුව බුදුගුණ මෙනෙහි කරන්න බලන්න. සමාධියකට යනවා පින්නනේ. බුද්ධ ගුණ තුළම සමාධිගත වෙනවා. පළවෙනි ධානයට සමාදින්න පුළුවන් උතනේ. දෙවෙනි ධානයට යන්න බෑ. පළවෙනි ධානයට යන්න පුළුවන් බුදු ගුණ භාවනාව තුළින්. ආන් එක තමයි බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ. දැන් අනිත් දවසේ ඉඳන් මම මේකෙන් තමයි පටන් ගන්නෙ. අද මේ පළවෙනි දවස මම මේ ප්‍රාරම්භයක් විතරයි කරන්නේ ප්‍රස්තාවනාවක් වගේ දෙයක්. බුද්ධානුස්සති භාවනාවෙන් පටන් ගන්නෙ. බයං මා චම්බිතත්තං මා ලෝමහංසෝවා මමේ උතස්මින් සමේ අනුසරේයාත කියලා තියෙන්නේ නේද? මහණෙනි උඹලට බයක් ඇති ගැනීමක් ඇති වුණාට පස්සේ මාව සිහි කරන්නයි කිව්වා. ඈ මාව සිහි වුණේ නැත්නම් ධර්මයේ සිහි කරන්න කිව්වා. ධර්මයේ සිහි වුණේ නැත්නම් සංඝයා සිහි කරන්න කිව්වා. එතකොට සියලුම බය ඇති ගැනීම නැතුව යනවා කිව්වා. ඔය දජග්ගේ තියෙන්නේ නේද? දජග්ගේ සූත්‍රේ. මොකද හේතුව? බුදුහාමුදුරුව කිසිම දෙයකට බයක් නැහැ. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී. රාග දෝෂ මෝහ නැති කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට බයක් නැහැ බුදුහාමුදුරුවෝ. ධර්මයේ තුලත් බයක් නැහැ. සංග්‍රහණියත් බය නැහැ. එහෙනම් මේ නිර්භය පුද්ගලයන් සිහි කරපුවාම බය තැටි ගැනීම ඔක්කොම නැතු වෙනවා. තේරුණේ? ඉතින් ආන් ඒක නිසා අපි බුද්ධානුස්සති භාවනාව කියන එකට ගරු කරන්න ඕනේ. ඒක කර යුතු දෙයක්. මම කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බුද්ධානුස්සතිය. මමත් කරනවා. මම උදේ පාන්දර ඉස්සල්ලාම කරන්නේ බුද්ධානුස්සති භාවනාව. ඊට පස්සේ මම යනවා බුදුගුණ භාවනාව කරන්න. ඈ ආමුදුරනේ. ඔය දෙකක් ගැන කතා කරන්නේ. ඔව් ඔව් දෙකක් තමයි. බුද්ධානුස්සති භාවනාව කියන්නේ එකක්, බුදුගුණ භාවනාව කියන්නේ වෙන එකක්. බුදු ගුණ භාවනා කියලා කියන්නේ භාවනා කියන්නේ වඩවා ගන්නවා කියන එකයි. වඩවා ගන්නව දිනු කරනවා කියන එක. එතකොට බුදුගුණ භාවනාව කියලා කියන්නේ කිසියම් බුදුගුණයක් ඇති කරගෙන දියුණු කර ගන්නවා. වඩවා ගන්නවා. ආන්නේක තමයි බුදුගුණ භාවනාව කියන්නේ. දැන් මේ ස්ථානයෙන් ඔය භාවනා දෙකම කියලා දෙනවා. බුද්ධානුස්සති භාවනාවයි බුදුගුණ භාවනාවයි. පැහැදිලිද මේ දෙක? බුද්ධානුස්සති භාවනාව කියන්නේ බොහෝ වේලාවක් බුදුගුණ තුල ඉන්නවා. බුදුගුණ මෙනෙහි කරමින් ඉන්නවා. ඒකෙන් මොනවද ලැබෙන ප්‍රතිඵලය? සැනසීම, සතුට, සහනය, නිර්භයතාවය, දේව රැකවරණය ඒව ලැබෙනවා අපිට. ප්‍රඥාව නම් ලැබෙන්නේ නැහැ හැබැයි. ඒකත් කියන්න එපා. ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මොකක්ද? සත්පුරුෂයෙක් ළඟට යනවා. ධර්ම ශ්‍රවණය කරනවා. අසා දරා ගන්නවා, සිතා විමසා බලනවා, තමා තුළින් දැනගන්නවා. අන්න ප්‍රඥා සංවර්ධනයේ ප්‍රතිපදාව. ප්‍රඥාව කැමැති ආර්ය ශ්‍රාවකයා විසින් ආන් මේ ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. අන්න එතනින් තමයි බුදු ගුණ භාවනාව ආරම්භ කරන්නේ. දැන් මේක පැහැදිලි නේද? බුද්ධානුස්සති භාවනාවයි බුදුගුණ භාවනාවයි. අද මේ දෙක ගැනම දන්නේ නැහැ හුඟ දෙනේ. ඇත්තමයි දන්නේ නැහැ. මේකෙන් ලැබෙන ඵල දන්නේත් නැහැ. තේරුණේ? හරිම වටිනා දෙයක් පින්නතුනේ බුදුගුණ බුද්ධානුස්සතිය කියන එක හරි වටිනා දෙයක්. ගමනක් යනකොට ඕනනම් බුදුගුණ මෙනෙහි කරලා යන්න බලන්න. 100% සාර්ථකයි. ගමනක් යන සෝදානම් වෙලා දකුණු කකුල පෙරට තබනකොටම අරහං කියාගෙන තබන්න. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු බුදුගුණ තුලම ගමන් කරන්න. බුදුගුණ මෙනෙහි කර කර යන්න. අනතුරු නැහැ. යම් වමනාවකට නම් යමෙක් ළඟට ගියේ ප්‍රතිඵල 100%ක් සාර්ථකයි. තේරුණේ? මම මේක එක දවසක් කියලා දීලා මහරගම භාවනා පන්තියකදී මට කෝල් කරලා කිව්ව කෙනෙක් අනේ ආමුදුරනේ මේක මන් දන්නේ අපි මේ වැඩේ කරපු එක නරකද දන්නෙත් නෑ මං කිව්වා මොකද්ද මොකද්ද මොකවන්නේ මේ අපි අම්මා ස්පිරිතාල ඩෙන්ගු ඇදිලා ඩෙන්ගු නෑ ඇදිලා දොස්තරලා ලෙඩ අයින් කරලා දැන් වෛද්‍ය ප්‍රතිකාර ඉවරයි තව දවස් දෙකකින් මලමිනිය ගෙදර අර යන්න පුළුවන් කියලා. වෛද්‍ය ප්‍රතිකාර නවත්තලා දායන් කරලා. මේගොල්ලෝ මොකද කළා කියන්නේ අර මං කිව්ව විදිහට අම්මා ලෙඩ බලන්න ගියාලු යනකොට ගියේ මෙහෙමයි මං කියලා දුන්නේ මෙහෙමයි. මේ ලෙඩා කවුද අම්මනේ අම්මගේ නම අම්මගේ හැඩය ස්වરૂපය නම සීපත් කරගෙන මගේ අම්මා එහෙම නැත්නම් මේ ලෙඩා කවුරු හරි අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා විනාඩියක් විතර මෛත්‍රී කරන්නයි කිව්වා. යන්න පිටත් වෙන්න ඉස්සරලා. මෛත්‍රී කරලා දකුණු පාදයේ පිටට තබාගෙන අරහං කියන වචනේ සිහි කරගෙන දිග්ගටම යන්නයි කිව්වා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ ඔය විදිහට. මේගොල්ලෝ මේක කරගෙන ගියාම මේ ගිහිල්ලා තියෙන්නේ මේ ලෙඩ බලන වෙලාවට නෙමෙයි අවේනාවේ. ඒකෙන් දැන් හොඳටම අන්තිමයි මලමිණිය ගේන්න යන්නේ. ගේට්ටු කාර්යෝ ගේට්ටු වරින්න පටන් ගත්තොට යනකොටම යන යන තැන ගේට්ටු වරිනවලු. ගියාලු වර්ලිදා ළඟට. ඒලා එතන ගිහිල්ලත් අම්මගේ නම ගුණ සිහිපත් කරගෙන අම්මා දිහා බලාගෙනම බුදුගුණ මෙනෙහි කරන්න පටන් ගත්තලු. අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් මගේ මෑණියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ආශිර්වාද කළා. ඊට පහවදා යනකොට ලෙඩා ඇඳට අරගෙන සේලයින් දීලාලු. දොස්තර ඇඳෙන් කිව්වලු හෙට ගෙදරට යන්න පුළුවන් කියලා. අර මැරෙන්න දාලා තිබුණු ලෙඩා ඇඳට අරගෙන ආයෙසරයක් සේලයින් දීලා. කිව්වලු හෙට ලෙඩා ගෙදරට යන්න පුළුවන් දැන් අනීපය කිව්වලු. මේක පෙර බර්ණස්නවර බ්‍රහ්මදත්ත නම් රජුරුවන්ගේ කාලයේ එකක් නෙමෙයි මේ මේ කාලේ වෙච්ච එකක්. දැන් ඕන්නම් ඕකට අවුරුද්දක් ඇතුළේ වැඩේ වෙලා මට කෝල් එකක් දෙනවා ආමුදුරනේ හරි වැඩක් නෑ උන්නේ මම මොකද්ද මොකද්ද අනේ මන්ද අපි වැරදි වැරද්දක් කළාද දන්නේත් නෑ මෙන්න මේක කියලා මට ඒ ප්‍රවෘත්තියක මේ මහරගම කෙනෙක් මේවා අපේ මිනිසුන්ට කිව්වට පිළිගන්නෙත් නෑ ගරු කරන්නෙත් නෑ මොකද සල්ලි යන්නේ නෑනේ සල්ලි යන්න තියන්න ගණන් ගන්නෑ අනික බුදුහාඳුරනේ කියලා තියෙන්නේ ඇමරිකාවේ විද්‍යාඥයෙක් කිව්වා නම් අයියෝ වැඩක් නෑ ඉතින් කරට අරගෙන තමයි කරන්නේ. ඇමරිකාවේ විද්‍යාඥයෙක් ඉවරන් ඕක කරනවා. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ වින්නතොනේ මේ ලෝකෙනි මේ තුන් ලෝකයේම හිටිය මහා විද්‍යාඥය. ඊට වඩා විද්‍යාඥයෙක් නෑ මේ ලෝකේ. ඒ විද්‍යාඥයාගේ නම සීකලත් ඇති වින්නතොනේ. මොන සීකලත් ඇති. තේරුණේ ආන් මේ බුද්ධානුස්සති භාවනාවේ වටිනාකම තියෙන්නේ. තේරුණේ? ඉතින් මම හරියට ගරු කරනවා ඒකට. මම ප්‍රතික්ෂේප කරන්නේ හැබැයි මම පැහැදිලිව කියනවා කොච්චර බුද්ධානුස්සති භාවනාව කළත් කොච්චර බුදුගුණ මෙනෙහි කළත් ප්‍රඥාව ලබා ගන්න නම් බෑ කියලා. ඒක නම් මට කියන්න වෙනවා. ඇත්ත කියන්න එපා. ප්‍රඥාව ලබා ගන්න නම් බුදු ගුණ භාවනාව කරන්න ඕනේ. බුදු ගුණ භාවනාව කියන්නේ කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන දියුණු කරගන්න ඕනේ. කිසියම් බුදුගුණයක් ඇති කරගෙන. එතකොට අපිට ඇති කරගන්න පුළුවන් ඇති කරගත හැකි බුදුගුණ ගොඩක් තියෙනවා. ඇති කරගත යුතු ඇති කරගත හැකි බුදුගුණ තියෙනවා. ඇති කරගත නොහැකි බුදුගුණක් තියෙනවා. තේරුණේ? ඇති කරගත නොහැකි බුදුගුණ වලට අත ගන්න එපා. සම්මා සම්බුද්ධ ගුණය ඇති කරගන්න බෑ කවදාවත් අපිට. නමුත් සම්මා සම්බුද්ධ ගුණය බුදුහාමුදුරගේ තියෙන බව දකින්න පුළුවන් අපිට. නමුත් ඇති කරගන්න බෑ. චතුරු වෛසාරද්ද ඥානය ඇති කරගන්න බෑ. සර්වචාත් සර්වත්‍ඥාත් ඥානය අපි ඇති කරගන්න බෑ. ආසේ අනුසේ ඥානය ඇති කරගන්න බෑ අපිට. චේතව පරව පරියත් ඥානය ඒව ඇති කරගන්න බෑ. පුළුවන් ඒවා තියෙනවනේ. මොනවද පුළුවන් ඒවා? ලෝක විදු ලෝකය ගැන දැනගන්න පුළුවන් අපිට. විඥා චරණ විඥා චරණ සම්පන්න ගුණය ඇති කරගන්න පුළුවන්. යථාවාදී තථාකාරී මොකද්ද මේ කියන්නේ? අවංක. ඉතින් අපි අවංක වෙන්න එපා නේද? යථාවාදී තථාකාරී. කරුණාවන්ත භාවය මහා කරුණාව ඇති කරගන්න බැයිද අපිට? මහා ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්. ආන්ගේ බුදු ගුණ ඇති කරගෙන බුදුහාමුදුරුව පස්සෙන් ගමන් කරන එක තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. බුදු ගුණ තියෙන්න පින්නතුනේ වැඳ වැඳා ඉන්නවත් පුද පුදා ඉන්නවත් නෙමෙයි. බුදු ගුණ තියෙන්නේ කෑක ගහ ඉන්න නෙමෙයි. අපට ඇති කරගන්න. බුද්ධං සරණං ගච්ඡාමි. එතන තමයි පැහැදිලි කරලා දෙන්න ඕනේ. සරණේ කියන්නේ පාදය. බුද්ධං සරණං කියන්නේ බුදුපා පියුම. ගච්ඡාමි කියලා කියන්නේ යමි කියන එකයි. දැන් බලන්න මේ වචන ටික ළඟින් තියෙන. අහං බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුපා පියුමට අනුව යමි. මොකද්ද මේ කියන්නේ? මම බුදුහාමුදුරන්ගේ අනුගාමිකයෙක්. බුදුහාමුදුරුව අනුගමනය කරනවා මම. හොඳ ලස්සන නමක් මේක. followers of the Buddha. බෞද්ධයන්ට කියන්නේ followersලා කියලා කියන්නේ. followers of the Buddha. අනුගාමිකයෝ. යම් කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් කල යුත්තේ කුමක්ද? ඒ පුද්ගලයාගේ ಗುಣ අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපිත් ඒව ඇති කරගෙන වඩව ගන්න ඕනේ නේද? ගුරුවරයෙක් අනුගමනය කරනවා කියන්නේ ගුරු ගුණ ඇති කර ගන්න ඕනේ. හොඳ ගුරු ගුණ ගුරු ගුණ නම් ඔක්කොම හොඳයි තමයි නරක ගුරු ගුරු ගුණ නෑ නේද? ගුරු ගුණ ඇති කරගන්න ඕනේ. දෙමව්පිය අනුගමනය කරනවා කියන්නේ දෙමව්පියන්ගේ යහපත් ගුණ දිනවනේ. දෙමව්පියන්ගේ යහපත් ගුණ අපි ඇති කරගන්න ඕනේ. දියුණු කරගන්න ඕනේ. තේරුණේ? එහෙමනම් අපි සියලු දෙනාගේම අම්මා කවුද? තාත්තා කවුද? ගුරුවරයා කවුද? බුදුහාමුදුරුවෝ නේද? අපි ඔක්කොගේම ගුරුවරයා. අපි ඔක්කොගේම අම්මා තාත්තා බුදුහාමුදුරුවෝ. එහෙනම් අපි බුදුහාමුදුරුව පිටිපස්සේ යමු. වැටේ. වැටුනොත් නැගිටිමු. දැන් වැටි වැටි නැගිටිමුද වැටුනොත් නැගිටිමුද? කියන්න බලන්න වැටි වැටි නැගිටිමුද වැටුනොත් නැගිටිමුද? වැටුනොත් නැගිටිමු. අපේ වැටෙන්න බලාපොරොත්තු වෙන්නේ වැටි වැටි නැගිටිමු කිව්වොත් ඒක හරියන්නේ නැහැ ඒක. වැටෙන්නත් බලාපොරොත්තු තියෙනවනේ. වැටුනොත් නැගිටිමු ඉදිරියටම යමු. කවුරු පස්සේද? බුදුහාමුදුරුව පස්සේ. ඒ කියන්නේ කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන දිනු කර ගන්නවා. අද මේ ගැන කතා කරනකොට දැනුම් ගන්නටත් වෙනවා. ඒක තමයි මම මේ කාරණාව කතා කළා යම්කිසි විහාරස්ථානයක වික්ෂුන් වහන්සේලා ගොඩක් මැද මම කිව්වා අපි ස්වාමීන් වහන්සේ අඩු ගානේ විද්‍යාචරණ සම්පන්නවත් වෙන්න එපාය කියලා කිව්වා. මට බයින්ද පටන් ගත්තනේ. ඔබ වහන්සේගේ කට තිබුණ තරමට පෞසිද්ධ කරගන්න එපා කියලා. ඔව්. විඥාචරණ සම්පන්න කියන්නේ බුදුගුණයක් කිව්වා. බුදුගුණ ඇති කරගන්න හොඳද කියලා ඇහුවා මගෙන්. ඉතින් කාටද උත්තර දෙන්නේ? බුදුගුණ ඇති කරගන්න හොඳද කියලා හිතන්නවත් එපා කිව්වා ඒ ගැන. ඉතින් මං කිව්වා ඉතින් මේ බුදුගුණ ඇති කරගන්නේ නැතුව කාගේ ගුණද ඇති කරගන්නේ? එහෙම බෑ, එහෙම බෑ. බුදු ගුණ නම් ඇති කරගන්න එපා කියනවා. අපි අඩු ගානේ විඥාචරණ සම්පන්නවත් වෙන්න ඕනේ නේද කියලා. ඈ හාමුදුරනේ පෞසිත කරගන්න එපා කිව්වා කට තිබුණාට. අංගව ඇයි එහෙම කියන්නේ? හාමුදුරනේ විඥාචරණ සම්පන්න කියන්නේ බුදු ගුණයක් ඔබ වහන්සේ දන්නේ නැද්ද? මං කිව්වා මං දන්නවා. දන්නාම තමයි ඇති කරගන්න හදන්නේ. මං එතෙන්ද කිව්වා මේ ස්වාමීන් වහන්සේලා ගෙවල් වලට ගිහිල්ලා කියනවා බණ කියනකොට සුණාත ධාරේත චරාත ධම්මේ කියලා. කියනවා නේද? සුණාත ධාරේත කියන්නේ මොකක්ද විච්ඡා? චරාත කියන්නේ චරණය. මේකේ තේරුම දැනගත්ත දෙයට අනුව ජීවත් වෙනවා කියන එකයි. දන්න දෙයට අනුව ජීවත් වෙනවා. සම්මා සතිය කියන්නේත් ඕක තමයි. දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා. බණ කියන්න ගියාම කියනවා චරා සුණාත ධාරේත චරාත ධම්මේ කියලා. දැනගත්ත හොඳ ඉතම ජීවත් වෙනවා කියලා. විඥාචරණ සම්පන්න ගුණය ඇති කරගන්නද කියලා අපම එපා කියනවා. විඥා කියන්නේ දැනීම. චරණය කියන්නේ හැතිරීම. එතන තියෙන්නේ සුණාත ධාරයට කරාත නේද? <laughs> ඉතින් ඔයගොල්ලෝ පුදුම වෙන්න ඇති මේ හාමුදුරුව මහා කරුණාවෙන් කතා කරනවා මහා ප්‍රඥාව ගැන කතා කරනවා අපිටත් ඒව ඇති කරගන්න කියනවා අනේ මන් දන්නේ බයේ බෑ දැන් බය නෑ නේද කතා කරන්න මා එක්කලා. දැන් ලබන සැරේට අහන්න මේ ප්‍රශ්න අහන්න මගේ. ඔබ වහන්සේ මහා කරුණාව ඇති කරගන්න කිව්වා, මහා ප්‍රඥාවන්තය වෙන්න කිව්වා. ඈ විද්‍යාකරණ සම්පන්න ගුණය ඇති කරගන්න කිව්වා. පව් සිද්ධ වෙන්නේ නැද්ද කියලා අහන්න ඕන. අනිත් සැර සැතිය ඇවිදෙන්න. එතකොට සරණය කියන්නේ පාදයට කියන නමක්. සරණය. චරණ කියලත් කියනවා නේද ඔකට? චරණ යුගල කියලා කියන්නේ. පා යුගල කියන එක නේද? මේ චරණ කියන වචනේ චකාරයට සකාරය ආදේශ වෙලා තමයි චරණ සරණ වුනේ. පාදයට කියන්නම සරණේ කියන්නේ. තව තියෙනවා සරති කියලා වචනයක් පාලියේ. සරති කියන්නේ හැසිරේ කියන එකයි. සරති. ඒකේ නාමය තමයි සරණ කියන්නේ. ඒක ලේසියෙන්ම කෙලින්ම එනවා ඒක. සරති කියන්නේ හැසිරෙනවා. ඒකේ නාමය තමයි සරණ කියන එක. ඒතර කොහෙන් ගිහින් බැලුවත් සරණේ කියන්නේ පාදයට. ඕක අමතක නොවෙන්නව මන් දෙන්නද ලියන්න ඕනේ ඔයගොල්ලෝ සරණ බන්ධනය කියලා එකක් කරනවා නේද? අපි නම් කරන්නේ නැහැ. සරණ බන්ධනය කියලා එකක් මොකක්ද එකක් කරනවා නේද? මොකක්ද ඒකේ තේරුම? මගෙන් අහන්න එපා. ඔය කට්ටිය කියන්නේ. ඔය කට්ටිය නෑ කරන්නේ ඔබ. සරණ බන්ධනය. මොකක්ද තේරුම? කසාද බඳිනවා. නූල් කෑල්ලක් කරන් ඇඟිලි දෙක බඳිනවා. එහෙම කරනවා නේද? නූල් කෑල්ලක් කරන් ඇඟිලි දෙක බඳිනවා. ඔය ඇඟිලි දෙක වැටලා ඇඳලා වැඩක් නැහැ. කකුල් දෙක බඳින්න ඕනේ. සරණ බන්ධනය කියන්නේ මේකයි. අපිව නොකලර දන්නවා. ස්ත්‍රියාවක් නම් පුරුෂයා නැමැති කණුවේ කකුල් දෙකෙන් අල්ලලා බඳිනවා. පුරුෂයා නැමැති කණුවේහි කකුල් දෙකෙන් අල්ලලා බඳිනවා උඹට මීට පස්සේ වෙන මිනිස් වටේ කැරකෙන්න බෑ මේක වටේම කැරකියම් නැරෙනකම් වෙන වටේ කැරකිලා අහුනම බලා ගන්න පුළුවන් පුරුෂයෙක් නම් පුරුෂයෙක් නම් ස්ත්‍රියාව නැමැති කණුවේ කකුල් දෙකෙන් අල්ලලා බඳිනවා සරණ බන්ධනය ඊට පස්සේ වෙන ඒවා වටේ කරගෙන බෑ ඒක වටේම කරගෙන ඕනේ වෙන ඒවා වටේ කරකිලා ආවුනොත් බලා ගන්න පුළුවන් හරි නේද? වැරදිද කියන්න බලන්න පුළුවන් නේද? අමුතුරු දන්න දේවල්. හරිද වැරදිද? ඈ? හරි නේද? සරණ වන්දනේ අද අද නම් මොකද්ද නූල් කැල්ලක් කරන ඇඟිල්ල වදින ඕක කඩා ගන්නවා. අපෝ සතියක්වත් තියන්නේ කඩා ගන්නවා. දැන් අර සරණය කියන එක අමතක වෙන්නේ නැහැ නේද? අමතක නොවෙන්නම තමයි දුන්නේ. එහෙනම් බුද්ධං සරණං කියලා කියන්නේ බුදුපාපියුම ගච්ඡාම කියන වචනේ තේරුම යමි. බුදුපාපියුමට අනුව යනවා කියන්නේ අපි කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන දිනු කරගන්නවා කියන එකයි. බුදු ගුණ භාවනාව කියන්නේ ඔන්න ඕකයි. හරි? අප විසින් ඊටාම ඉක්මනින් ඇති කරගන්න ඕනේ ගුණය මොකක්ද? අපි මේ සසර දුක් විඳින්නේ මක් නිසාද? අනවබෝධය නිසා නේද? අනවබෝධය නිසා. එහෙනම් ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ අවබෝධය කියන ගුණය. බුද්ධ කියන ගුණය ඇති කරගන්න ඕනේ. සත්‍ය අවබෝධය. අවිද්‍යාව නිසා තමයි අපි මේ සංසාරයේ දුක් විඳින්නේ. එහෙමනම් විද්‍යාව ඇති කරගත්තාම අපි මේ දුක නැති කරගන්න පුළුවන්. සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් නිවන් දැකීමට කැමති සියලු දෙනාම සත්‍ය අවබෝධ කරගත යුතුයි නේද? සත්‍ය අවබෝධ කරගත යුතුයි. ඒ පිළිබඳව හැප්පීමක් නැහැ නේද මා එක්කලා? නැහැ. හැප්පෙන්නේ ඕක වෙන වචනයකින් කිව්වොත් විතරයි හැප්පෙන්නේ. මම ඕක වෙන වචනයකින් කියන්නද? සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ බුදු වෙනව නේද? ඈ? බුදු වෙනව නේද? එහෙමනම් නිවන් දැකීමට කැමති සියලු දෙනාම බුදු විය යුතුයි. ආයෙ මොනවටද? එතෙන් දින හැප්පෙන්න සිද්ධ වෙනවා හැබැයි. <laughs> දැන් අහයි ඔබ වහන්සේ මහායානද? තේරවාදී නෙමෙයිද? නෑ නෑ මං තේරවාදී නෙමෙයි මහායානත් නෙමෙයි. ආයෙ මොනවටද? මම මහායානත් නෙමෙයි තේරවාදීත් නෙමෙයි. එහෙනම් මම සත්‍යවාදී. බුදුහාමුදුරුවෝ මහායානද? තේරවාදීද? එහෙනම් සත්‍යවාදී. ඔබත් සත්‍යවාදී විය යුතුයි, මම සත්‍යවාදී විය යුතුයි. සත්‍යවාදී වෙන්න නම් සත්‍ය වේදී වෙන්න ඕනේ. සත්‍ය වේදී කියන්නේ සත්‍ය අවබෝධ කරගන්නවා. ආන් මේ පුද්ගලයා තමයි සත්‍යවාදී වෙන්නේ. බුදු වෙන්න ඕනේ අපි හැමදෙනා. ගෝධනෙක් මෙතෙන්දී හැප්පෙන්නේ නේ මොකද බුදු කියනකොටම සම්බුදු පදවිය කරේ මතක් වෙන්නේ. බුදුවරු තුන් නමක් ඉන්නවා නේද? සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ මේ ඔක්කොම සත්‍ය අවබෝධ කරගත්තා අය සම්මා සම්බුද්ධ කියන්නේ පරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන දුක් නිමාගෙන අනික් අයටත් ධර්ම දේශනා කරලා අනික් අයගේද දුක් නිමා දීමට සමත් වනෙහින් සම්මා සම්බුද්ධ නම් මනසේක. පච්චේක බුද්ධ කියන වචනේ වෙනස මොකක්ද? අරෝපදේශ රහිතව සත්‍ය අවබෝධ කරගෙන තමාගේ දුක් නිමාගෙන අනුන්ට බන කියන්නේ නැති හේයින් පච්චේක බුද්ධනම් මනසේක. අනුන්ට බන කියන්න බැරි හේයින්ද බන කියන්නේ නැති හේයින්ද? නැති හේයින් නේද? සමහරු කියනවානේ පසේ පොදු කරන්න බන කියන්න බෑ කියලා. එහෙනම් ඉතින් ධර්ම කතිකයෙන්ද පසේ පොදු වීම තහනම් කරන්න ඕනේ. <laughs> දැන් මම පසේ පොදු වුණත් එහෙනම් මගේ මේ තියෙන දක්ෂකම අඩු වේද වැඩි වේද? වැඩි වෙන්න ඕනේ නේද? පසේ බුදුවරුන්ට හොඳට බණ කියන්න පුළුවන්. බැරිකමක් නැහැ. බණ කියන්නේ නැහැ ඒ කට්ටිය. මොකද බණ කියන්නේ නැත්තේ පසේ බුදුවරු පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. අබුද්ධෝත්පාද කාලවල ඉන්න මිනිස්සෙන්ට අවබෝධ කරගැනීමේ ධාරණ ශක්තිය නැහැ. බුද්ධිමත් බව නැහැ. අර පසේ බුදුවරු ලක්ෂ ගණනක් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ තම තමන් තනියෙන් බුදු වෙනවා. බුදු වුණාට මේ ධර්ම දේශනා කරන්න තරම් අවබෝධ කරගන්න ධාරණ ශක්තිය තියෙන බුද්ධිමතුන් නැහැ. තිරිසන් සමාජයක් වාගේ. ඒක නිසා වරන් කියන්නේ නැහැ. ඉතින් මේක එක දවසක් මම කියනකොට කෙනෙක් දහම් පාසලේ ගුරුවරියක් ඇහුවා එහෙනම් හාමුදුරුවනේ මේ දේවදත්ත හාමුදුරුව සට්ටිස්සර කියන පසේබුදුරයෙක් කියලා මොහොතක් බණ කියනවා කියන්නේ කියලා. ඉතින් මං කිව්වෙත් ඕක තමයිද? පසේ බුදු වුණා සත්‍තිස්සර කියලා මොහොතක් බණ කියලා බැලුවා මුන්ට අවබෝධ කරගන්න බෑ දමල ගාන නිකන් හිටියා. <laughs> ඉතින් බණ කියන්න බැයි නම් මොහොතක් කියන්නත් බෑ නෑ නේද? මගේ අදහසම තමයි කිව්වේ. බණ කියන්න බැයි නම් අර මොකද්ද මේ බොළුවා දැකපු හීනේ වගේ කියනවනේ කියන්නේ. මොහොතක් කියන්නත් බෑ නේද? බණ කියන්න පුළුවන් බවකින් ඔප්පිනව නේද? බණ පොඩ්ඩක් කියලා බැලුවා අනේ මුන්ට මේක අවබෝධ කරගන්න බෑ. දමල ගාන නිකන් හිටියා. ආයෙ කිව්වේ නෑ. පිරුණාන් පෑව මුන් එක විතර විතර වැඩ කරන්නේ කියලා. තේරුණේ? එතකොට ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ ඒ ශ්‍රාවක බුද්ධ කියන්නේ ශ්‍රාතන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්ත අය. අසා දරාගෙන සිතා විමසා බලා තමා තුළින් දැනගත් අයට කියනවා ශ්‍රාවක බුද්ධ. කවුද? අපි තමයි. ඈ ඒ ශ්‍රාවක බුදුවරුන් අතර ඉන්නවා කොටස් හතරක් ඉන්නවා. හතරෙන් එකක් අවබෝධ කරගත්තා ඒ සෝතාපන්නයි. හතරෙන් දෙකක් අවබෝධ කරගත්තා ඒ සකදාගාමි. හතරෙන් තුනක් අවබෝධ කරගත්තා ඒ අනාගාමි. සම්පූර්ණයෙන් ධර්මය අවබෝධ කරගත්ත කට්ටිය රහතන් වහන්සේලා. අන්න එතන තමයි පරිපූර්ණ ශ්‍රාවක බුදුවරයෙක් ඉන්නේ රහතන් වහන්සේ. පරිපූර්ණ ශ්‍රාවක බුද්ධ. අනික අය අපරිපූර්ණ ශ්‍රාවක බුද්ධ. perfect unperfect perfect Buddha හා unperfect Buddha. නමුත් බුද්ධ නේද ටිකක් හරි. තේරුණේ? දැන් එතකොට ශ්‍රාවකයෝ බුදු වෙන්න ඕනේ නේද? එහෙනම් අපි සියලු දෙනාම සත්‍ය අවබෝධ කරගත යුතුයි නේද? ආන් මේ තමයි අපි ඉස්සරලාම ඇති කරගන්න තියෙන බුදු ගුණය. සත්‍ය අවබෝධ කරගන්න නම් පටිච්ච සමුප්පාදයම දකින්න ඕනේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. පටිච්ච සමුප්පාදයේ දැක්කායේ පමණයි ධර්මයේ දකින්නේ. එහෙමනම් පටිච්ච සමුප්පාදයේ දකින්නේ ධර්මයේ දැකපු නැති අය නේද? පටිච්ච සමුප්පාදයේ දැක්කට පස්සේ ධර්මයේ දකින්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදයේ දකින්නේ ධර්මයේ දැකපු නැති අය. දැන් ඕකටත් කරලා තියෙන්නේ මොකද දන්නවද? පටිච්ච සමුප්පාදේ හරි ගැඹුරුයි. ඔයගොල්ලන්ට පටිච්ච සමුප්පාදේ අනේ මේ සාමාන්‍ය මිනිස්සු ළඟට ඇවිදින් මොන පටිච්ච සමුප්පාදයක්ද කයි කටන්දරයක් කියලා යන්නේ නැතුව. ඔය තත්ත්වෙ තියෙන්නේ. කිට්ටු වෙන්න බැරි තරමට ගැඹුරු කරලා තියෙන්නේ. මීයන් විසින් කාදමන ලද නූල් පන්දුවක් වගේ. ඔලා කිට්ටු වෙන්නවත් එපා මේකට. ඒක මේ රහතුන්ට තියෙන එකක්. ධර්ම දරයන්ට තියෙන එකක්. පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඔන්න ওই தത്വයට පත් කරලා මිනිස්සුන්ට පටිච්ච සමුප්පාදය ළඟට එන්න බැරි தത്വයට පත් කරලා තියෙන්නේ. ඒක නිසා පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට පැනලා දුවනවා. අපිට ඔක අදාළ නැහැ කියලා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කොහමද? පටිච්ච සමුප්පාදය දැක්කට පස්සේ ධර්මයේ දකින්නේ කියලා. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. පටිච්ච සමුප්පාදය අවුල් ජාලාවක් බවට පත් වෙලා තිබෙන කවද්ද දන්නවද? අබුද්ධෝත්පාද කාලවල. අබුද්ධෝත්පාද කාලවල හේතුඵල න්‍යාය ධර්මයේ පිළිබඳව කිසිම හැඟීමක් දැනීමක් නැහැ. ඒ කට්ටිය කිව්වේ මොකක්ද දන්නවද? මේ ලෝකේ මේ මහා බ්‍රහ්මයාගේ මැවීම ඔන්න සමහරෙක් කිව්වා. අරගන් අනික් කට්ටිය කිව්වා මහා බ්‍රහ්මය කියලා එකෙක් නැහැ මේ ලෝකේ ඉබේ හටගත්ත දෙයක් කියලා. හේතුඵල න්‍යාය මේ න්‍යාය දැක්කේ නැහැ ඒ කට්ටිය. අබුද්ධෝත්පාද කාලවල මීයන් විසින් කාදම් ලද නූල් බඳුවක් වගේ ඕක. බුද්ධෝත්පාද කාලයේ අබුද්ධෝත්පාද කාලයේ වෙනස තියෙන්නේ උන්නෝතන. සම්මා සම්බුදු පියාණන් වහන්සේ සොයාගත්ත සත්‍යය තමයි පින්නොතුනි පටිච්ච සමුප්පාද න්‍යාය. අන්න එතෙන්දි තමයි බුදුහාඳුරු දකින්නේ. මේ පටිච්ච සමුප්පාද න්‍යාය දර්ශන ලෝකයේ පතුල දර්ශන ලෝකයේ පතුල උතනදිම තියෙන්නේ. ගැඹුරුයි කියන්නේ යන්නේ ඒකයි. අවබෝධ කරගන්න බෑ කියන එක නෙමෙයි. මේ පතුලට සිද්ධාර්ථ රජතුමා වැස්සා. බහැලා ඉවර වෙලා මේකේ යථාර්ථය දැක්කා. මේ ලෝකය ඉබේ හටගත්ත දෙයක් නෙමෙයි, මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් නෙමෙයි, මේ ලෝකයේ වේගයක් තුළින් හටගත්ත දෙයක් බව උන්වහන්සේ පැහැදිලි කරගත්තා. සබ්බේ සංඛාරා කියන්නේ ලෝකයට කියන නමක් හටගත්තා වූ සියලුම දේවල් අනිච්චා අනිත්‍ය කියන්නේ චලනය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මේක ඉබේ හටගත්ත දෙයක් නෙමෙයි, නිර්මාණයක් නෙමෙයි. අනිත්‍ය තුලින් මේක හටගෙන තියෙන්නේ. අනිත්‍ය කියන්නේ චලනය කියන එකයි. චලනය. භ්‍රමණය. ভাইබ්‍රේෂන්. motion. තේරුණේ? මෙන්න මේකයි බුදුහාඳුනලා ගත්තේ. උන්වහන්සේ රජසෙප අතහැරලා සක්විති රාජසැපටත් පයින් ගහලා මැටි පාත්‍රයක් අරගෙන කඩ කපපු රෙදි කෑල්ල ටිකක් පුරවගෙන තවත් විශාල දාර්ශනිකයන් සමූහයක් සමග එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස දාර්ශනික විප්ලවකාරී සියවසක් මේ අද වගේ අදත් ඒ වගේ අදත් ඉන්නේ හොඳ දාර්ශනිකයෝ ඉන්නවා අද චින්තකයෝ ඉන්නවා ඒකට එක්ක සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ තේරුණා නේද අද වගේමයි මම දකින්නේ එහෙමයි එදා ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ විශාල තරුණ හමුදාවක් රජ සැපාත හැරලා සිටු සැපාත හැරලා පාරට බැස්සා. මැති ඇමතිකම් හොයාගෙන නෙමෙයි රජකම් හොයාගෙන නෙමෙයි කණ්ඩායමින් හොයාගෙන නෙමෙයි ඇත්ත කියන්නේ මොකද්ද? කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි ඇත්ත කියන්නේ මොකද්ද? කල යුත්ත කියන්නේ මොකද්ද කියලා හොයාගෙන පාරට බැස්සා. ඔය නන්ද රාවල කාශ්‍යප මහා එතකොට අනුරුද්ධ ස්කෝලිත උපතිස්ස ආදී විශාල හමුදාවක් හිටියා. මේ තරුණ හමුදාවෙන් සිද්ධාර්ථ තරුණයා සිද්ධාර්ථ රජතුමා අප මහා පෝසකාණන් වහන්සේ සත්‍ය හොයාගත්තා. සත්‍ය හොයාගත්තා. යමක් නිට්ටය නම් ඒ සත්‍යයි. යමක් නිට්ටය නම් ඒ සත්‍යයි. මොකද්ද නිට්ටය? අනිත්‍ය නිට්ටයයි. වෙනස් වෙන සුළු බව කවදාවත් නැති වෙන්නේ වෙනස් වෙන සුළු බව නිට්ටයයි. එහෙනම් මෙන්න මේ චලනය තුළින් තමයි මේ ලෝකේ හටගෙන තියෙන්නේ. ස්වභාව ධර්ම සමූහයක් චලනය වෙලා තියෙනවා ලෝකය කියන්නේ ඒකයි. ස්වභාව ශක්තියින් සමූහයක් වේගවත් වෙලා තියෙනවා. ඒ වේගය නිසා අපිට ඇත කියන මතේ පිටන්න සිද්ධ වෙලා තියෙනවා. ආන් ඒක නිසා මේවට මුලා වෙලා තියෙනවා අපි. ඒ නිසා මේවා මගේ කියලා ගන්නවා මම කියලා ගන්නවා ඇලෙනවා ගැටෙනවා. ඔන්න ඕක තමයි ලෝකය කියන්නේ. ඒතරම් ලෝකය කියන්නේ මොකද්ද? චලනයක් පමණයි, වේගයක් පමණයි. කල යුත්තේ මොකද්ද? හල යුතුයි. ගත හැකි නෑ. වේගයක් නම් ගත හැකිද? නෑ නේද? කල යුත්තේ හල යුතුයි. ඇත්ත මොකද්ද? අනිත්‍යයි, කල යුත්තේ හල යුතුයි. මෙන්න මේ දර්ශනය තමයි බෞද්ධ දර්ශනය. මේක තමයි පටිච්චසමුපාද න්‍යාය. මේ න්‍යාය තමයි බුදුදහම කියලා කතා කරන්නේ. මේ ඊටාම ගාම්භීර න්‍යාය හොයාගත්ත උතුමන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. තේරුණානේ? පටිච්ච සමුප්පාදය දැකීමට හරිම පහසුයි පින්නතුනි. මම ওই පටිච්ච සමුප්පාදයේ කරණම් ගහලා යදින් තියෙන කෙනෙක්. තේරුණා නේද? මට අවිද්‍යාවෙන් උත් එහාට යන්න පුළුවන්කම තියෙනවා. පටිච්ච සමුප්පාදයේ අතට අරගෙන පෙන්වන්නම් මම. පටිච්චසමුප්පාදය ගැන නොදැනගෙන ආව නෙමෙයි මම තෙන්ද. හොඳටම දන්නවා මම. එහෙමනම් හෙට අනිත් දවසේ අපි පටිච්චසමුප්පාදයෙන් තමයි පටන් ගන්නෙ. පටිච්චසමුප්පාදයේ දකින්නකොට ඵල තමයි දකින්න හම්බ වෙන්නේ. ඵල හේතු ඵල න්‍යාය ධර්මයෙන් ඉස්සල්ලාම දකින්න හම්බ වෙන්නේ ඵලය. දකින්න තියෙන්නේත් ඵලය. පෙන්වන්නේත් ඵලය. තේරුණා නේද? එහෙමනම් එතනින් නවත්තනවා කුතුහලයක් ඇති කරලා නවත්තන්නේ අනිත් දවසේ පටිච්ච සමුප්පාදයේ දකින්න කැමති සියලු දෙනාම එන්න ඕනේ. ඈ එතනින් මෙතනින් භාවනා වැඩසටහන අද સમાප්තයි. අද අපේ ප්‍රස්තාවනාව පමණයි මෙතනින් කළේ. අනිත් දවසට ශ්‍රද්ධාව ඇති කරලා දෙනවා. ශ්‍රද්ධාව ඇති කරලා දීලා ආර්ය භූමියට ඇතුළු කරගෙන මගට බස්සගෙන දක්කන එකයි කරන්නේ. දක්කන්න මගට දාගෙන ඉන්නේ බය නේද? ඒක එහෙනම් සද්දා භාවනා, සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා ඔක්කොම භාවනා කරගෙන ඉදිරියට යන්න. ඒකල්ල මාර්ගඵල ලැබුණු නේද? ලබනවා ලබනවා. ආයේ මාර්ගඵල ලැබලා දීලා නිසා නවත්තන්නේ නැහැ. ඔව් ඔව්. එහෙනම් ඔබ හැම දිනාටම තිරුවන් සරණයි.